नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयांसि बुद्धं शरणं गच्छामि द्वितीयांसि धर्मं शरणं गच्छामि द्वितीयांसि सङ्घं शरणं गच्छामि तृतीयांसि बुद्धं शरणं गच्छामि तृतीयांसि धर्मं शरणं गच्छामि सत्यन्ति सङ्घम् शरणम् गच्छामि पानातिपाता वीरमणि सिखापदम् समादयामि अभिन्नादमा वीरमणि सिखापदम् समादयामि आमीतु मिथ्याचारा वीरमणि सिखापदम् समादयामि हिंसावादा वीरमणि सिखापदम् समादयामि පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කරුණා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාචීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි පින්වතුනි මේ පසුගිය දිනේ බල පිළිබඳව කතා කරා. වචනයෙන්ම තේරෙනවානේ බල කියන විට ඉන් කියවෙන්නේ යම් යම් අන්‍ය ධර්මයන්ට වඩා යම් ශක්තියක් පිළිබඳව එතන කියවෙන්නේ. ඉතින් ඒ ඒවා බල ධර්ම සාමාන්‍යයෙන් නම් පහයි අප දැනගෙන තිබෙන හැටියට එහෙම ඒ බල පහක් හැටියට ගන්නේ සෝබන පක්ෂය. සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල යනුවෙන් දක්වා තිබෙන්නේ සෝභන කියන්නේ කුසල ධර්ම ඒ අව්‍යාපෘත ධර්ම වලත් ඒ බල ලැබෙනවා. ඒ සෝභන ධර්ම වල ලැබෙන මේ සති විරිය ආදී ඒ ධර්ම. එයින් කුසල් සිත් වල ලැබෙන මේ බල ධර්ම තමයි වඩාත්ම සැලකීම. මොකද මේ කියනවානේ විරුද්ධ අශ්‍රද්ධාවෙන් කම්පා නොකරන අශ්‍රද්ධාවෙන් වැළැක්විය නොහෙන ශ්‍රද්ධාව තමා සද්ධා බලය කෝසජ්ජය කියන කුසීතකම ඒ කුසීතකමින් නොවැළැක්විය හැකිද එයින් කම්පා කළ නොහෙන වීරිය තමා විරිය බලය මුත්තස්සතිය කියන සිහි මුලා බව. මුත්තස්සතියෙන් නොවැළැක්විය හැකි ඒ මුත්තස්සතියෙන් කම්පා නොවන සති චෛතසිකයේ සති ධර්මය තමා සති බලය. වික්ෂේප භවේ වික්ෂේපේ කියන්නේ කලබලය උද්ධච්චය උද්ධච්චයෙන් දැක්වෙන්නේ කලබලය වික්ෂේපය. ඒ උද්දච්චයෙන් නොවැළැක්විය හැකි එයි කම්පා නොකල වෙන සමාධියයි සමාධි බලය. ඊළඟට අවිද්‍යාවෙන් වළක්වන්නට බැරි. ඒ අවිද්‍යාවෙන් කම්පා කළ නොහෙන ප්‍රඥාව පඤ්ඤා බල. ඒ ඒ බල පිළිබඳව තමයි බොහෝ විට කියන්නේ. දැන් සමහර අවස්ථාවලදී බල ධර්ම පිළිබඳව ධර්ම දේශනාවක් කරන ලද අවස්ථාවලදී වුණා. ඒ පින්වතුන්ට හුඟක් අසන්නට ලැබී ඇත්තේ ඔය බල පහ ගැන. පංච බලානු බලපස සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල. දැන් මෙහි මේ කාණ්ඩය නැත්තම් මේ කොටස මිශ්‍රක සංග්‍රහය කියලා නේද? මිශ්‍රක සංග්‍රහය. ඒ මිශ්‍රක සංග්‍රහයට ඇතුළත් වන්නේ කුසල් අකුසල් අව්‍යාකෘත කියන මේ ධර්ම ඇතුළත් වන්නේ. මිශ්‍රක සංග්‍රහයට කුසල්ම පමණක් නෙවෙයි. අකුසල්ම පමණක් නෙවෙයි. අව්‍යාකෘත ධර්ම පමණක් නෙවෙයි. මේ තුන් වර්ගයේම ඇතුළත්. ඒ නිසා ඒකට මිශ්‍රක සංග්‍රහයයි. කුසල කුසල අභ්‍යාකෘත කියන මේ ධර්මයන් පිළිබඳ වූ සංග්‍රහයයි මිශ්‍රක සංග්‍රහය. මේ මිශ්‍රක සංග්‍රහයට ඇතුළත් කොට දක්වන අකුසල සංග්‍රහයක් තියෙනවා. නේ අකුසල සංග්‍රහ කියලා වෙන එකක් කිව්වද? දැන් මෙතන කියන්නේ මේ විස්තරක ධර්මවල කුසල් වල පමණක් ලැබෙන ධර්ම නෙවෙයි. අකුසල් වල පමණක් ලැබෙන ධර්මයක් නෙවෙයි අව්‍යාකෘත වල ලැබෙන ධර්ම පමණකුත් නෙවෙයි මේ තුනම ඇතුළත් කොටයි මෙහි මේ ධර්ම උදුරා දක්වන්නේ ඒ බල පහ අර අහිරික බල අනුත්ප්ප බල ඉරි බල උත්ප්ප බල කියලා එහෙම තව හතරක් හිරි බල උත්ප්ප බල අර කොටසටමයි ඇතුළත්. ඒ කියන්නේ මුලින් කී සද්ධා බල, විරිය බල කියලා අප කිවනේ කුසල පක්ෂෙහි, සෝබන පක්ෂෙහි ලැබෙන බල ධර්මයෝය කියලා. ඒ ධර්ම එක්කම උපදනා ධර්ම දෙකකුයි හිරි ඔත්තප්ප අපි සෝබන චෛතසික පිළිබඳව කතා කරන විට සෝබන සාධාරණ චෛතසිකය කියලා 19ක් ගැන යා තිබෙනවා මතක තිබෙනවා. ඒ 19න් දෙකක් තමා ඉරියොත්ප්ප කියන මේ දෙක. සද්ධා සති ඉරියොත්ප්ප අලෝභ අදෝෂ తත්‍ර මජ්ජත්තතා කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කාය ලෞතා චිත්ත ලෞතා කාය මුදිතා චිත්ත මුදිතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාදුඤ්ඤතා චිත්ත පාදුඤ්ඤතා කාය දුකතා චිත්ත දුකතා 19ක් ධර්ම ඒවා සෝභන සාධාරණ කුණ. සෝභන කීවේ සෝභන සිත්. සාධාරණ කීවේ සෝභන සිත් සියල්ලටම එක වගේමයි. මේ ධර්මයන්ගේ සැලකීම. ඒ නිසා මේ ධර්ම දානාවේම ඒ සෝභන සිත් සියල්ලෙහිම යෙදෙනවා. විශේෂයක් කරන්නේ නැහැ ඒ සෝභන සිත් පිළිබඳව මේ ධර්ම. හැම සෝභන සිතකම මේ ධර්ම දානවේ ලැබෙනවා. ඒ නිසායි ඒවට සෝබන සාධාරණ කියේ. ඒ සෝබන සාධාරණ වලින් දෙකක් තමා මේ හිරි ඔත්තප්ප කියන්නේ. මේ හිරියේ ඔක්කොම සෝබන සාධාරණ නෙවෙයි. දැන් අපි කියවනේ ශ්‍රද්ධාව සෝබන සාභා. සති සෝබන සාභා. නේ? විරිය සෝබන සාධාරණයක් නෙවෙයි. විරිය සෝබන සාධාරණ කියලා කිව්වේ නැහැ. වීර්යය කුසල අකුසල අව්‍යාකෘත කියන මේ සිත්වල ලැබෙන ධර්මයක්. එතකොට අකුසල් වලත් ලැබෙනවා නම් සෝබන සාධාරණයක් වෙන්නේ නැහැ. ඒ සතිය සෝබන සාධාරණයි. සමාධිය එත් නැහැ. සමාධිය සෝබන සාධා ඒකග්ගතානේ. ඒකග්ගතා කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික. සෝබන සාධාරණයක් නෙමෙයි සබ්බචිත්ත සාධාරණ. ප්‍රඥාව ප්‍රඥාව සෝබන සාධාරණයක් නෙවෙයි. නමුත් සෝබන සිත්වල ලැබෙන ඵල. ප්‍රඥාව සෝබන සාධාරණ නෑ. අර ධන වේට ඇතුළත් නෑනේ. සෝබන සිත්වලත් ප්‍රඥාව ඇතැම් විටක යෙදෙන්නේ නෑ. ඒ යෙදෙන්නේ නැති සිත් තමයි ඥාන විප්‍රයුක්ත සිත්ේ කියන්නේ. නේ ඥාන විප්‍රයුක්ත සිත් ප්‍රඥාව නොයෙදෙන සිත්. ඒ නිසා ප්‍රඥාව සෝභනයන්ට සාධාරණ ධර්මයක් නෙවෙයි. ඇතැම් සෝභන සිත්වල යෙදෙන ඇතැම් සෝභන සිත්වල යෙදෙන්නේ නැති ධර්මයක්. පඤ්ඤා. හිරියොත්ප්පේ සේනුවේ. හිරියොත්ප්ප දෙක සෝභන සාධාරණ. එයින් අදහස් කරන්නේ මොකක්ද? ඒ සෝභන සාධාරණ කියන මේ නම ඒ ධර්මවලට යෙදීම නිසා තේරුම් ගන්නට තිබෙන්නේ කිසිදු සෝභන සිතක් ඇතිවන්නට බෑ ඒ සෝබන සාධාරණයන්ගෙන් තොරව. එයින් මේ හිරි ඔත්තප්ප කියන දෙක ඒ සෝබන සාධාරණයන්ට ඇතුළත් කොට දැක්වීම නිසා තේරුම් ගත යුතු තිබෙන්නේ කිසිම කෙනෙකුට කවර අවස්ථාවකදී වුවත් ඒ සෝබන සිත්වලට ඇතුළත් ප්‍රධාන වශයෙන් ගන්නට තිබෙන්නේ කුසල් සිත්නේ ඒ කුසල් සිතක් උපදින්නට බෑ ඉරි ඔත්තප්ප කියන මේ දෙක නැත්නම් ඒක තේරුම් ගන්න. ඉතින් මේ ගිරිය ආ උත්පත්ය සාමාන්‍ය තත්වයේ පවතින්නටත් පුළුවන්. එතකොට ඒ තැනත්තාට උපදනා වූ කුසල් ඒ තරම් බලවත් කුසල් වන්නට බෑ. ත්‍රි උත්ප්ප දෙක බලවත් වූ කල්. ඒ කුසලයේද ඒ හේතු කොටගෙන බලවත්. ඒ නිසා හිරි ඔත්තප්ප කියන මේ දෙක මොන කරුණක් නිසාවත් අහිරිකයෙන් හා අනුත්තප්පයෙන් කම්පා කරන්නට බෑ. ඒ බැරි නිසායි බල කියන නාමය දක්වලා තියෙන්නේ. ඒ තේරුම් ගත යුතු තිබෙන්නේ ඒ හිරි ඔත්තප්ප කියන මේ දෙක එවැනි බල තත්වයට නොපෙමිණෙන අවස්ථාත් තිබෙනවා. එහෙම අවස්ථාවකදී Tamange ඒ කුසල ධර්ම දුර්වල වීම නිසා ඇතැම් විටක කුසලයෙන් පැන කුසලයෙන් පිටතන අකුසලයට වැටෙන්නට ඉඩ තිබෙනවා. කිරියොත්ප්ප දෙක බලවත්ව පවත්නා තාක්කල් එතනට අකුසලයක යෙදෙන්නේ. අකුසල් කළ හැකි වන්නේ කෙනෙකුට ඒ හිරියොත්ප්ප දෙකට ප්‍රතිවිරුද්ධ අහිරික අනුත්ප්ප කියන ඒ දෙක තිබෙන නිසා. ඒ දෙකයි තියෙන්නේ. ඒ කොයි අවස්ථාවකදී වුවත් කෙනෙක් අකුසලයක් නම් කරන්නේ. ඉතින් කරන්නේ කියවම අපිට හිතෙන්නට පුළුවන් මේ කය වචන සිත කියන මේ ద్వාර තුනෙන් යමක් කරනවා නම් කරන්නට තිබෙන්නේ නේ කාය ద్వාරික වාග් ద్వාරික මනෝ ద్వාරික ඉතින් ඒ කාය ద్వාරිකව සිදුවන්නා වූ අකුසල් කර්මපත වශයෙන් මොනවදයි කියා අප තීරුම්ගෙන ඉතිර. දැනගෙන ඉතිර. සතුන් මැරීම, සොරකම් කිරීම, කාම විත්‍යාචාර. ඉතින් ඒවාම පමණක්මද මේ කාය කර්ම වශයෙන්, කයින් සිදුවෙන කර්ම වශයෙන් දක්වන්නට පිළිදෙනවා. සමහර විට කෙනෙක් සතුන් නොමරා සතුන්ට හිංසා කරනවා මිනිසුන් නොමරා මිනිසුන්ට හිංසා කරන්නේ නේ ගහන්නට පුළුවන් අපි ගනිමු කෙනෙක් කොල්ලක් අහගෙන මිනිහෙක්ට ගහනවා. මැරුවේ නෑ මරන්නත් නෙමෙයි ගැහුවේ. ඒ ඒක කාය කර්මයක් නෙවෙයි ඒක. ඒක කාය කර්මයක්. ඉතින් මැරුවා නම් යර කර්මපතේ තියෙන්නේ. නේ? ඒ නිසා මරුණා නම් කර්මපත. නමුත් මැරුණේ නැති නිසා ඒතනකට ඒන් බේරෙන්නට පුළුවන්. ඒත් නෑ. ඒත් නෑ ඒතනකට ඊට විපාක ලබන්නට සිදු වෙනවා. ඒ හේතු කොටගෙනම තමන් නිර්යාදී අපායක නූපන්නා. සුගතියෙහි උපන් කල්හි පවා මේ කරන ලද අකුසල කර්මෙහි විපාක ප්‍රවෘත්ති විපාක ලබන්නට සිදු වෙනවා. ඒ නිසා ඒ සමහරු සිටින්නේ සමහරු නිරන්තරයෙන්ම ශාරීරික වේදනාවන්ගෙන් දුක්ඛයන්ගෙන් පෙළෙන අය. පෙළෙන අය. මොකක්ද මේක? අපි සමහර විටක එබඳු රෝගවලට භාජනක සිටින අය පිළිබඳව කියනවානේ. ඒවා කර්ම රෝග, කර්මය නිසා සිදුවේවයි. සමහරු කියනවා කර්ම විපාකයක් ඇයි කියලාත් මේ වචනේ පාවිච්චි කරනවා. ඒ කර්ම විපාකයේ කියන වචනේ පාවිච්චි කළත් නොකළත් කර්මයක් නිසා ඇතිවුණු රෝගයක් කියන එක තේනවන්නේ නේ. දැන් සමහරුන්ට ඒ කර්ම වල විපාක, ප්‍රවෘත්ති විපාක ප්‍රවෘත්ති විපාක මේ ජීවිතයේදී ලැබෙන්නට තියෙනවා නම් ප්‍රවෘත්ති විපාක වෙන්න. ඉතින් ඉගෙනගෙන තිරෙනවානේ මේ කර්ම පිළිබඳ කතාවලදී මේ ජීවිතයේදීම කරන ලද කර්ම වලින් හතෙන් පංගුවක් විපාක දෙනවායි කියලා. ඒ ditta ධම්ම වේදනීය කර්ම ගැනනේ. ඒ ditta ධම්ම වේදනීය කර්ම මේ ජීවිතයේදීම විපාක දෙන බව අර කෝකාලික කතාවෙන් පේනවා. කෝකාලික භික්ෂුව සරියුත් මුගලන් දෙනම වහන්සේට කරන ලද ආඝාතය බඳගෙන ඒ දුස් පැවරීම හේතු කොටගෙන මේ ජීවිතයේදීම මහ දුක් විඳිනවා. මේ අර ශරීරෙහි gediy ඇවිල්ලා විශාල වෙලා කුපුරලා මහ දුක් විඳලා ඊළඟට මැරි කොහෙද උපන්නයි කියලා බුදුහාමුදුරුවෝ අදහනවා. පදුම නිරේ. පදුම. ඒ නිරෙහි අවශ්‍ය ගැනත් කියලා තියෙනවා ඒ සූත්‍රයේ. ඉතින් ඒ ඒ උපන්නේ නිරේ ඒ ආර්යෝපවාද කර්මයේ හේතු කොට. සමහර විටක Taman කර තිබෙන ඒ කර්මපතවලට වැටෙන කර්ම වූද ඉදිරිපත් වෙනවා මේ කරනු ලබන දුර්වලවසේ සලකනු ලබන අකුසල කර්මයන්ගෙන් මේ බලවත් කර්ම මතු කර දෙන්නට පුළුවන්. ඒ නිසායි කුසල් කරන්නට උගන්නා ඉරක අකුසලයෙන් බලකින්නට උගන්නා. අකුසලය අකුසලයට තැන ලබා දෙනවා. ඒ කියන්නේ අකුසල විපාක මතු කර දීමට අවස්ථා ලබා දෙන. එබැවින් කර්ම පිළිබඳ කතාව, කර්ම පිළිබඳ විශේෂ විභාග බොහෝම සියුම්නේ. ඒ ඉගන්වනෝනේ එකක් අර උපාය ගැන ප්‍රයෝග සම්පatti, ප්‍රයෝග විපatti කියන එක. ප්‍රයෝග සම්පatti කියන්නේ Tamange ක්‍රියාකලාපයේ තිබෙන හොඳ බව. ප්‍රයෝග විපත්ති කියන්නේ Tamange ක්‍රියාකලාපයේ වැරැද්ද. ප්‍රයෝග ඒ ප්‍රයෝග විපත්තිය නිසා අකුසල කර්මයට විපාක දීමට අවස්ථාව සලසා දෙනවා. ප්‍රයෝග සම්පත්තිය හේතු කොටගෙන අකුසල කර්මයට විපාක දීමට අවස්ථාව මගහරවන අතර කුසල කර්මයට විපාක දීමට අවස්ථා සලසනවා. ඒ කියන්නේ දැන් කාල සම්පatti, කාල විපatti, ගති සම්පatti ගති විපatti උපදි සම්පatti උපදි විපatti ප්‍රයෝග සම්පatti ප්‍රයෝග විපatti එහෙම කරුණු අටක් දැක්වෙනවානේ ඒ කුසල අකුසල කර්මයන්ට විපාක ගෙන දීමට හේතු භූත වන කර්ම වශයෙන් දක්වන්නේ ඉතින් ඒක ඒ කොයි යකින්වත් දැන් අපි ගනිමු කෙනෙක්ගේ ඒ ප්‍රයෝගය ප්‍රයෝග විපත්තියයි. මේ ප්‍රයෝග විපත්තීන් සිදු කරන්නේ මොන ධර්මනේ Tamange සිතේ ඇති වෙලාද? අකුසල ධර්ම. අකුසල ධර්ම. ඉතින් අපි සතෙක් මැරුවේ නැති වුණාට අනු නැසේවායි දැනසේවායි කියන මේ මනස්කර්මය නොකලාට ඇතැම් විටක අපට අන්‍යයන් පිළිබඳ ඊර්ෂ්‍යාව ඇති වෙනවනේ. ඊර්ෂ්‍යාව. කාගේවත් සම්පතක් ගැන ඉවසන්නට බැරි ගතිය. සමහර විටක තමන්ගේ ඇහැට මොන හරි කරනවා වගේ වැඩක් අනුන්ගේ සම්පත දකිති. අහන්නට ලැබෙන එකට කැමති. ඒ ගැන මොනවද Tamante කරන්න බැරි ගන්න. ඒවායේ තියෙන අනිත්‍යතාව ගැන වුවත් කියන්නට ඉදිරිපත් කරන්නට බැරි නෑ. අපෝ ඕවා ඒ ස්වල්ප කාලයක් තිබිලා නැති වෙන්නටත් බැරි නෑනේ කියලා එහෙමත් කියන්නට බැරි නෑ. ඒ විදිහේ මේ නොයේ ආකාර ගන්න අකුසල ධර්ම පිළිනවා. ඔය ඊර්ෂ්‍යාවාදී අකුසල ධර්ම. ඉතින් ඒවා ඒවා හොඳ ධර්ම. ඒ එහෙම එකක් කෙනෙකුගේ සිතේ ඇති වෙනවා නම් ඊර්ෂ්‍යාව. ඒ ඇති වෙන අවස්ථාවේදී ඔහුගේ ඔහු තුල තිබෙනවද මේ පාපයට ලැජ්ජා භය කියන්නේ නෑ. එතකොටත් තිබෙන්නේ අහිරික අනුත්ප්ප. අහිරික අනුත්ප්ප. අනේ නිසා ඒ අකුසල ධර්ම පිළිබඳව අපට උගන්වා දෙන්නේ ඒවා දුරින්ම දුරු කළ යුතු ධර්ම. මේ ප්‍රත්‍යඥ tattvehi සිට ඒවා දුරින්ම දුරු කරනවායි කියන එක ලේසි නෑ කරන්න. එහෙම කරන්නට බැහැ මේ ආරකත්තා අතත්තා ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය විස්තර කරන තැන්වලදී ආරකත්තා කියලා කියන්නේ කෙලසුන් කෙරෙන් දුරූහි බොහෝම දුරයි දුරස්තයි ආරක හතත්තා කියන්නේ කෙලසුන් නැසූ බැරි කෙලස් නැසූ බැරි ඒ කෙලසාරීන සෝමුනි කියලා කෙලෙසාරීන සෝමුනි කියන කෙලස් නැමැති සතුරන් නැසූ බැවින් ඒ බුදුරජාණන් වහන්සේ. දැන් කෙලස් සතුරන් නැසූ බව ඇත්තේ කාහද? රහතන් වහන්සේට. ඉතින් ඊට අඩු තත්වයෙන් කෙලසුන්ගේ නැසීමක් සිදු වෙනවා අනාගාමීන් වහන්සේ. සෝවා සකෘදාගාමී පුද්ගලයා සෝවාන් ප්‍රත්‍යඥයා ඒක එකක්වත් නැසලන නැසලන ඒ නිසා ප්‍රත්‍යඥයා තමයි හැම විටම මේ සිහිය නැමැති මේ ධර්මය Taman තුල ඇති කරගෙන හිරි ඔට්ටප්ප උපදවාගෙන নিরතුරු අකුසලයට සිතට වැටෙන්නට ඉඩ නොලැබෙන හැටියට කටයුතු කරන්නට ඕන. ඒ මොකද එහෙම නැත්නම් බොහෝම ලෙහෙසියෙන් අකුසලයට වැටෙනවා. යමක් දුටුවත් ඇත. ඇහුවත් ඇත. සිහි වුණත් ඇත. යන මතක් වුණත් ඇත. අකුසල උපදින. එහෙම தත්ත්වයක් ප්‍රත්‍යඥ සම්පාණික කියනවා. ඒ නිසා හැම විටම සිහියෙන් යුතුව සිටින්නට ඕන බවක් පිළිෙන්නේ මේ ප්‍රත්‍යඥය. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කළේ කවුරුන් ප්‍රධාන කොටගෙන මේ ප්‍රත්‍යඥ සත්‍යයන් ප්‍රධාන කොටගෙන දැන් දැන් අපි ගන්න අන සෝවාන් පුද්ගලයා ගැන ඒ සෝවාන් පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා නොකළා සෝවාන් පුද්ගලයාගේ සංසාර ගමනින් කවදා හරි නැවතීම ස්ථිරයි ස්ථිර දෙයක් සෝවාන් පුද්ගලයා ගැන කියන්නේ මේ කීන නිරයෝමි කීන ත්‍රාචාන යෝමි කීන පෙති විසයෝ සෝතාපන්නෝ හමස්මි අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායන නියතයි සම්බෝධියයි කියන චතුරාර්ය සත්‍ය අරහත් මාර්ගඥානයෙන් අවබෝධ කොට සංසාර දුකින් නිදහස් වීම නියත වූ පුද්ගලයෙක් ඒ කවදා සිදු වුණත් නියතයි එකක් නමුත් ප්‍රත්‍යඥයා අනියත පුද්ගලයෙක්. අනියත. ඒ නිසා ධර්මදේශනා කිරීමක් කවුරුන් අරබහාද කළ යුතුව තිබෙන්නේ මේ ප්‍රත්‍යඥය. ප්‍රත්‍යඥයාටයි හැම විටම මතක් කර දිය යුතුව තිබෙන්නේ. හැම තිස්සේම මේ තැනත්තාගේ සිතට ධර්මය ඇතුළු කරවන්නට ඕන. මොකද ධර්මයෙන් පිටපණින අවස්ථායි වැඩි. ඒ පිටපණින අවස්ථාවවලදී එසේ පිට පරිණත හේතු වන්නේ පුද්ගලයාගේ වරද නෙවෙයි. ඒ පුද්ගල సంతානෙහි අපි පුද්ගලයායි කියා කලකනු ලබන්නේ මේ సంతාන දෙකක් ප්‍රධාන වශයෙන් ගත්තම సంతාන දෙකක් කියන්නේ પરම්පරා දෙකක්. නාම ධර්ම પરම්පරාවත් රූප ධර්ම પરම්පරාවකුත් තියෙන්නේ. අපි ඉතින් ව්‍යවහාරයේ තියෙනවා මේ පුද්ගලයෙක් අසුවලා අසුවලා අසුවලා කියලා. එයිනුත් මේ පුද්ගලයාව නරක කරන්නේ නැත්නම් නරක පුද්ගලයෙක් මොහු හොඳ කෙනෙක් කියලා නියම කරන්නේ කුමකින්ද? මේ මේ රූප ධර්ම પરම්පරාව නිසා නෙවෙයි මේ නාම ධර්ම પરම්පරාව. නාම ධර්ම. ඒ නාම ධර්ම પરම්පරාවට ඇතුළත් එකක් තමයි මේ හිරියොත්ප්ප අහිරිකානොත්ප්ප ඒ නාම ධර්ම પરම්පරාව. ඒ නිසා කෙනෙකුගේ උත්සාහය විය යුත්තේ කුමක්ද? ඒ අකුසල සංඛ්‍යාවෙහිලා ගන්නා ධර්මයන්ට අවස්ථාව නොලැබෙන පරිදි තමන්ගේ සිත සකස් කරගෙන සිටී. දැන් අපි කෙනෙක් අපිරිසුදුයි කියා දක්වන්නේම ඔහුගේ ශරීරයේ තියෙන අපිරිසුදුකම ගැනයි සාමාන්‍ය ලෝකයා කොහොම අපිරිසුදු මිනිසෙක් කියලා කියන්නේ. ඒක කියනවනේ සමහර විටක Taman අනුන් පැලඳුම් පිරිසුදු නෑ මේ මාන්නේ නෑ ශරීරයෙන් දුර්ගන්ධය වැහෙනවා වැහෙනවා එහෙම කෙනෙකු පිළිබඳව කෙනෙක් කියන්නට බැරි නෑ බොහොම අපිරිසුදුයි ඉන්නේ සමහර විටක ඒ විදිහේ අභිධානයක් ඒ විදිහේ නම යම්කිසි පුද්ගලයෙකුට පාවිච්චි කරන තමා පිරිසුදුයි කියා සලකන ඒ කියන්නේ ශරීර වශයෙන් පිරිසිදුයි කියා කලකන තැනත්තා ඇතන් විටක අර අපිරිසිදුයි කියා හිතාගත් පුද්ගලයාට වඩා බොහෝම අපිරිසිදු කෙනෙක්ද වන්නට බැරි නෑ. ඒ අපිරිසිදුකම කුමක් නිසා ඇතිවන්නක්ද? සිතේ අපිරිසිදු. සිත අපිරිසිදු යන්නේ කෙසේද? මෙන්න මේ අහිරික අනුත්තප්ප කියන මේ ධර්ම සමග උපදනා වූ අකුසල ධර්ම නිසා. ඒ නිසා කෙනෙක් මේවා ඇතිවෙන ඇතිවෙන අවස්ථාවල ඒවා දුරු කර ගැනීමට දැනගත යුතු දෙය අහිරික බල අනුත්ප්ප බල කිවේ කිරියෙන් ආ ඔත්ප්පේ වළක්වන්නට බැරි තරම් බලවත් වූ ධර්ම. එහෙම කෙනෙකුට ඒ අහිරික අනුත්ප්ප කියන මේ ධර්ම දෙක බලවත් වූ කල්හි මොනතරම් දැන උගත් වයස්ගත් Tamanගේ ගෞරවය හැම ආකාරයෙන්ම ලැබිය යුතු පුද්ගලයෙකු විසින් වද Tamanට කරුණු කියා දෙත. ඒවා පිළිගන්නට, ඒ අනුව ක්‍රියා කරන්නට මේ අහිරික අනුත්ප්ප කියන මේවා බලවත් වූ సంతානෙ ඇති පුද්ගලයා ඉදිරිපත් වන්නේ නැහැ, කැමතිවන්නේ නැහැ. පිළිගන්නේ ඔහු හිතන්නේ ඔහුට යමක් කියා දෙන්නට සමත් තවත් කෙනෙක් ලෝකෙහි නැහැයි කියලා. සමහර වෙන්නත් කියනවනේ. මොවුන් එනවා අපට කියලා දෙන්නයි කියලා. එහෙම කියන අය ඉන්නවනේ. කියන අය. ඒ ඒ අහිරික අනුත්ප්ප කියන මේවා බලවත් වූ කල්. එහෙම කෙනෙකුට ඕනෑම දෙයක් කරන්න. කිසිදු ලැජ්ජාවක් නැහැ කිසිදු බියක්. ඒ බියවනවා කියන්නේ කාටවත් බය වෙන එක නෙවෙයි. මේ ධර්මයන් නිසා තමන්ට ලැබෙන බිය ප්‍රධාන බිය මොකක්ද? දැන් පව් කිරීම නිසා ඇතිවන බිය හැටියට දක්වනවා. ධිට්ඨ <clears throat> ධාර්මික භයක් තිබෙනවා. මේ ජීවිතයේදීම ලැබෙන්නට පුළුවන් දඬුවම් ආදී ඒවා නිසා ඇතිවන බිය. තව මේ උපවාදය අන්‍යයන් විසින් කරනු ලබන දෝෂාරෝපණය ඒකත් බිය විය යුක්තක්. මේ Taman කොයි තරම් හොඳයි කියලා හිතාගෙන හිටියත් එහෙම හොඳම වුණත් කෙනෙකුට Taman පිළිබඳව දොසක් දැක්විය නොහෙන පරිදි ජීවත් වෙන්නටත් කෙනෙක් උත්සාහ කරන්නට ඕන. එමත් නිසාද සමහරු කියනවානේ සමහරු කියනවා කෙනෙකුට යම් යම් දෝෂාරෝපණ තවත් අය කියන විට තමා කින්ම නිර්දෝෂී නම් එහෙම කවුරු හරි ඔහොම කියාම් කියන්නේ. එහෙමත් කියන අය සිටිනවා. ඒ කියන්නේ ඒ දෝෂාරෝපණ අහන්නට යමෙකුට සිදු වෙනවා නම් ඒ සිදුවන්නේ යම්කිසි කාරණයක්. ඒ කියන්නේ මේ දෝෂාරෝපණය ලැබීමට තරම් හේතු වන දෙයක් කරලා ඇති කියලා පිළිගැනීමක්. අන්න ඒ නිසා හැම විටම අපි උත්සාහවත් වෙන්නට ඕනේ. කියන්නේ අනුන්ව රවටන්නට නෙවෙයි. අනු අනුන්ගේ දෝෂ දර්ශනයට පාත්‍ර නොවන පරිදි ජීවත් වන්න. අනිදර්ශනයක් වශයෙන් ගන්න. අපි ගනිමු භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ සීලාදී ගුණයන්ගෙන් හොඳ හාමුදුරු නමක්. එහෙත් ඇතැම් විටක ඒ හාමුදුරුවන් ඉන්න ස්ථානයේ කාගේවත් කා සමගවත් යන්නේ නැති එක. තනිවම යම් ස්ත්‍රියක් නිරතුරු යන්නට එතනට පටන් ගත්තොත් මොකද වන්නේ? හාමුදුරුවන්ට දෝෂාරෝපණයක් වෙනවා. ඒ ස්ත්‍රියට දෝෂාරෝපණය. ඉතින් සමහරු කියන්නට බැරි නෑ ලෝකේ ඉන්න ඕන කෙනෙකුට ඕන විදිහේ කතා කරට හැකි අපේ හිත පිරිසුදු නම් කියලා. ඒක කාරණයක් නෙවෙයි. ඒක නෙවෙයි අපි හැම තිස්සෙම අප නිසා කුමටද අන්‍යයන්ට දොස් ගෙන දෙන්නේ. එහෙමත් ජීවත් වෙනවා. ඒ වාට මේ හිරියොත්ප්ප බොහෝම වැදගත් අපිට. කෙනෙකුට තිබෙන්නට ඕන ලැජ්ජාව කිය කියන. ඒක කුඩා කල සිට කෙනෙකු තුල ඇති කරවන්නට. නිකන් සභාවකට ඇවිල්ලා කතා කරන්නට ලැජ්ජාව මේක නෙවෙයි. ඒ ඒ ඒ හිරිය නෙවෙයි. ඒවට කියනවනේ සබකෝලේ කියලා. ඒක ලැජ්ජාව නෙමෙයි. සමහර විටක ඒක හීනමානීය වෙන්න පුළුවන්. තමාගේ තමාට ඒ විදිහේ හැකියාවක් නැtei කියලා තමාම පිළිගැනීමක් නිසා ඒව තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්. ඒවා නෙමෙයි. ඒවා නෙමෙයි කරන්න. ඒවා නෙවෙයි මේ හිරි කියන එකෙන් අදහස් කරන්නේ. නැත්තම් ලැජ්ජාව. ලැජ්ජාව වැරදි කරන්නේ. නරක දේ කරන්නේ. නුසුදුසු දේ කරන්නේ. ලැජ්ජාවෙන්. ඒ සඳහාම කෙනෙකුට තිබෙන්නට ඕන සිය. ඒ දෙක බලවත් වූ කල්හි තමයි ඒවාට ඉරිබල උත්සප්ප කල. ඒ දෙක පළවා හරින ධර්ම දෙක තමයි ආහිරික බල අනුත්ප්ප බල. එයාට කිසි ගණනක් නැහැ. ඕන දෙයක් ඕන කෙනෙක් කීවත් Tamanට කරුණක්. එනවනේ ඒ දණ්ඩ භය කියලා තියෙනවා. ඊළඟට අපාය භය කියලා එකක් තිබෙනවා. අපාය භය. ඒ කියන්නේ පරිස්සම් වෙන්නට ඕනේ. කවුරු හරි කියන්නට බැරි නෑ කවුද දන්නේ අපි අපායක් තියෙනවද කියලා. එහෙමත් කියන අය සමහරු කියනවා අපි මේ දීර්ඝ කාලය මුළුල්ලේ අපායේ පිටිදිලා ඇතිනේ. ඉතින් අයිමත් ඔයාට කියා මොකද තියෙන වැරද්ද? එහෙමත් කියන අය සිටිනවා. එහෙමත් කියා වැරදි කරන්නට ඉදිරිපත් වන අය සිටිනවා. නමුත් ඒක ධර්මයේ නෙවෙයි. ඒ ඒ භය කෙසේ වෙතත් ධර්මයේ තේරුම් ගන්නට ඕන. ධර්ම අධර්ම කියන මේ දෙක. ඒ දෙක පිළිබඳ විනිශ්චය ලෝකෙහි හොඳට තිබෙනවා. ඒ ලෝක ධර්ම වශයෙන් තිබෙනවා. ලෝක ධර්ම වශයෙන් දැන් ලෝකයා කවුරුත් හොඳයි කියන එකක් නෙවෙයි. ඒ හොඳයි කියන්නට බැරි. කියන්නේ ශිෂ්ට සම්මත ඥානවන්ත මිනිසුන් විසින් හොඳයි කියන දෙයක් නොවන. ඒ කියන්නේ නරකයි කියන දෙයක් කරන්නේ නැහැ. ඒ නිසානේ අර කරණීය මෙත්ත සූත්‍රය. නේ? කරණීය මත්ථ කුසලේන යන්තං සම්තං පදං අபிසමිච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුෂ්ඨ කෝච සුභරෝ චප්පතිච්ඡෝච සල්ලෝක වූති සම්කින්ද්‍රියෝච විපකෝච අපගබ්බෝ ප්‍රේසු අනනුබිද්ධෝ නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍ය යන්නේ නුවණැත්තන් විසින් වැරදයි කියා දොස් කියන ස්වල්ප මාත්‍ර වූ දෙයක් හෝ නොකරන්නේය එහෙමයි කියන්නේ ස්වල්ප මාත්‍ර දැන් වික්ෂුන් වහන්සේගේ සීලය ගැන කියන තැනදී එන්නේ ඒ ප්‍රාතිමෝක්ෂ සංග්‍රහ සීලය ගැන පාතිමොක්ඛ සංගර ප්‍රාතිමොක්ඛ සංගරේන සංගුතෝ හෝති අනුමත්තේසු වජ්ජේසු භයදස්සායි සමාදාය සික්ඛති සික්ඛාපදීසු අනුමත්තේසු වජ්ජේසු කියන්නේ අනුව කියන්නේ මේ පිටුතුන් දන්නවනේ අනුව කියන්නේ රූපවලින් තාම කුඩා කොටස අනු ඒ අනු මාත්‍ර ඒ කියන්නේ ස්වල්ප මාත්‍ර විතාම කුඩා වරදෙහි පවා විය දක්නා සුව අනුමත්තේසු වජ්ජේසු බය දක්නා සමාදාය සික්කති සික්කාපති එහෙම කරත හැකි කාහකද මේ ඉරි උත්තප්ප දෙක ඇති අය තිබෙන බව මෙතන තුන්දා කරා චිත්තචෛතසික රූප ඉබ්බා ඒ ඒ ඒ පරමාර්ථ ඊළඟට විස්තර වශයෙන් දක්වනවා චිත්ත පරමාර්ථය ගැන කතා කරන විට අපි සිත 89ක් නැත්නම් 121ක් ගැන කතා කරනවා. ධර්ම වශයෙන් ගත්තොත් සිතේ කියන්නේ එකක්. ආරම්භන විඥානන ලක්ෂණය නියුක්ත වූයේ යමක්ද ඒ සිතයි. ඒ කාමාවචර සිතක් වුවත්, රූපාවචර සිතක් වුවත්, අරූපාවචර සිතක් වුවත්, ලෝකෝත්තර සිතක් වුවත් ආරම්භන විඥානන ලක්ෂණ වශයෙන් එකයි. ඉතින් වෙනත් කර්ම නිසා ඒ ප්‍රභේද තියෙනවා. භූමි භේදයෙන් ආදි වශයෙන් මේ ප්‍රභේද වෙනවානේ. චෛතසිකය කියන්නේ ධර්ම වශයෙන් චෛතසික කියන නාමයේදී තිබෙන්නේ චේතසික. චේතසි කියන්නේ සිතෙහි කියන එක. ඒ කයමත් යොදලා චේතසික කියන එකෙන් අදහස් කරන්නේ සිතෙහි වන සිතෙහි වන ධර්ම. ඒ කියන්නේ සිතෙහි හටගන්නා ධර්ම. සිත හා එකට උපදනා වූ ධර්ම. ඒවා මේ අප ඉගෙනගෙන තිබෙන්නේ ඒක උපාද, ඒක නිරෝධ, ඒක ආලම්බන, ඒක වස්තුක කියන සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගේ වශයෙන් සිත සමග ඇතිවන්නා වූ සිතේ ඇතිවන්නා වූ ධර්මවලට කියනවා චෛතසිකය කියලා. අන්නේ චෛතසික වශයෙන් තමයි මේ ධර්ම පෙන්වලා තිබෙන්නේ. එතකොට ධර්ම වශයෙන් යමක් උදුරා දක්වනවා කියන්නේ ඒ කාරණේ නැත්නම් ඒ අපි කියන්නේ යමක් පිළිබඳව නම් ඒ දේ පරමාර්ථ ධර්ම වශයෙන් මොන මොනවටද ඇතුළත් කරන්නේ කියලා ඒක දක්වනවා. දැන් මෙතනත් ධර්ම වශයෙන් මොනවද මේවා ඒ නම් වලින්ම දැක්වෙන චෛතසික නේ? සද්ධා, විරිය, සති, සමාධි කියන ඒකාග්‍රතාව. ධර්ම වශයෙන් ඒකාග්‍රතාව. ඊළඟට ප්‍රඥා හිරි ඔත්ත අහිරික අනුත්ත එහෙම නෙන්නේ ඒකට ධර්ම නවයක් නව බලාන කියලානේ ආවෙත් නව බලාන ඒ චෛතසික නවය හිරි ඔත්තප්ප ශ්‍රද්ධා සති පඤ්ඤා ඒ පහ කුසල් හා ව්‍යාපෘත වෙන්නේ දන්නවනේ කුසල ආ ව්‍යාපෘත වෙනවා කියන්නේ සෝබන සිත් වල යෙදෙන්නේ ඒකයි එතන කුසල් හා ව්‍යාකුසෙයි කියන්නේ. විරිය සමාධිය යන බල දෙක. වීරියය ප්‍රකීර්ණක চৈতසිකයක්. අන්‍ය සමාන চৈতසිකයක්. නේ? ප්‍රකීර්ණක চৈতසික සියල්ලම අන්‍ය සමාන চৈতසිකනේ. ඒ අන්‍ය සමාන চৈতසික. එයින් පේනවා ඒවා කුසල අකුසල අව්‍යාකුස කියන මේ ධර්ම සිත්වල ධර්මවල යෙදෙනවා. ඒ සමග යෙදෙනවා. අනිත් එක සමාධි සමාධි කියන එකක් ගත්තා. ඒකග්ගතාව සබ්බචිත්ත සාධාරණයි. හැම සිත්වලම ලැබෙන සයිකයි. නිසා ඒ එතකොට ධර්ම වශයෙන් සෝභන ධර්ම තිබෙනවා පහ. ඒකාන්ත සෝභනය. ඉරි උත්තප්ප සද්ධාපති පඤ්ඤා. සෝභන ධර්ම. විරිය සමාධි. බල වශයෙන් දැක්වූ විරිය සමාධි කියන ඉදිරියයි ඒකග්ගතාව. ඒවා කුසල් අකුසල් අව්‍යාකෘත කියන ඒ තුනටම ඇතුළත් ඒ මොකද අකුසල ගිරියක් තියෙනවා. ඒකත් බලයක්. ඒ නිසා ඒ අකුසලයේ කරන්නට කිසිදු මැලිකමක් නැතිව ඉදිරිපත් වෙලා කරනවානේ. ඒක මේ සමහරු ඉන්නන්න පුළුවන් මේ Taman කර කමේ ගිය වෙලාවේ ඒ වස්තු හිමියාගෙන් Tamanට සිදුවන මේ ඒ විරුද්ධකම නැති කරන්නට ඒ තනත්තාව මරන්නට උනත් ලෑස්ති වෙනවනේ නේ සමහර විටක වෙන කෙනෙක් පසුදාන අවස්ථාවලදී තව කෙනෙක් කියයි නෑ නෑ මම ඒක කරන්නම් කියලා ඉදිරිපත් කළා කරා. එහෙම කරන අය සිටිනවා. මේවා අකුසල පැත්තේ ඒ தත්ත්වයේ ගන්න ඉතින් මිනිස්සු ඉන්නවනේ. Tamanta කිසිදු වරදක් නොකරනලා කිසිදුවක් මේ සමහර විටක මේ මේ ජීවිතයේදී Taman එහෙම පුද්ගලයෙක් ඉන්නවයි කියලා දන්නේ නැති. එහෙම අයගේ පවා මරණය සිදු කරන මිනිසුන් ඉන්නවානේ. කවුරුන් විසින් හෝ වෙන ලද මුදලක් ලබාගෙන එහෙම කරන අය ඉන්නවනේ. කුලියට මිනි මරණ අය. කොයිතරම් කොයිතරම් තත්වයකට ඔවුන්ගේ මේ ධර්ම නැගලා ඇද්ද? අකුසල පක්ෂේ ඒ දැන් සමහරු කියනවනේ මේ මේ හරියට තිරිසනුන් වගේ කියලා. තිරිසනුන් ඒ තරම් නරක නැහැ. තිරිසනුන්ට වඩා නරක මිනිසුන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගෙන් ඒ නිසයි ඇහුවේ අර අස්ව ධර්මය නේ ඇහුවනේ කොහොමද වහන්සේ මේ හිමය දමනය කරන්නේ මොකද මිනිසුන් යයි කියන අය Tamange මේ හැඟීම් සිත්සතන් වල පවත්නා ඒ தත්වයන් සංගවාගෙන ඉන්නේ. තිරසනුන් එහෙම නෙවෙයි. ඒකේ මතු පිට දකින්නට ලැබෙන. තරහව ගියාම ඒක පේනවා. ආදරය කරනවා නම් ඒකත් පේනවා. ඔවුන්ට ඔවුන්ගේ ඒ හැඟීම් පාලනය කරගන්නට බෑ. ඒ නිසා ඒවා එලි දක්වනවා. මිනිසුන් එහෙම නෙවෙයි. මිනිසුන් එකක් හිතේ තියාගෙන නපුරක් හිතේ තියාගෙන උගන්ඩක් නැති බව ඔව් කතාවෙන් බයෙන් ඇසිරීමෙන් පෙන්වන්නට පුළුවන් කම මිනිසුන් තුල තිබෙනවා. ඉතින් ඒ නිසායි ඒ නිසායි සොයා ගන්නට අමාරු. එබැවින් කා පිළිබඳව සමහරු සිටිනවා ඒක. අහස උසට වර්ණනා කරනවා. කවදාවත් නොකළ යුතු දෙයක්. අහස උසට වර්ණනා කරනවා. ඉතින් එහෙම බවක් කරන්නට බෑ වර්ණනා කරන්නට ප්‍රත්‍යඥය. සමහර විග්‍රහණ අපේ පසල පිහිටුවා අප විසින් කරන ලද ඒ ගෞරව ගෞරව ප්‍රණාමය ලැබපු අය අපි කවදාවත් නොසිතු විදිහේ වැරදි කරලා ඒ Taman දරාගෙන සිටියේ උසස් තත්ත්වයේ එහෙම පිටින්ම පහළට වැටෙන අය සිටිනවනේ ලෝකෙ. ඉතින් කොහොමද කලින් අපි මේ විදිහේ විශේෂ වර්ණනාවක් ඒ තරස්ථා පිළිබඳව කරතු මුණා ඒ නිසා කාවවත් එහෙම වර්ණනා කරන්න සුදුසු සමහර මේ වැරද්ද කරන වැරද්ද යම් ගුණයක් Tamanට දකින්නට තිබෙනවා නම් ඒ ගැන යමක් කියන එක වරදක් නෙවෙයි නමුත් මේ සමහරුන්ගේ අදහස් එබඳු පුද්ගලයෙක් දැක්කම ඔහු වගේ තවත් කෙනෙක් ලෝකෙහි නැtei ඒ වගේ වර්ණනා කරන නුසුදුසු කවදාවත් නොකළ යුතුයි. එහෙම ඒවා වැඩි වැඩි වෙසෙන්න කරන්නේ මේ මරණ මරණ කොළවලට ගිහින්. එහෙම තැන් වලට ගිහිල්ලා ඉතින් අහස විසට වරන. ඒක අවශ්‍ය නැති එකක්. ඉතින් එහෙම අවස්ථාවලදී සමහරුන්ට තමා තුල කලින් තිබුණු හිරියොත්ප්ප දෙකක් නැතුව යනවා. මොකද හිරියොත්පත් තියනවා නම් බොරු කියන්න බෑනේ. බොරු වර්ණනාත් කරනවා. මම දවසක් ඇහුවා ඉන්න කතාව. ඒ ඒ වික්ෂුන් වහන්සේ නමකකින්මයි කියුවේ. වහන්සේ කියනවා වෙන මරණ පොළවලට ගිහිල්ලා සමහර විටක අපි කතා කරනවා. ඉතින් මේ මරණ එක්කෙනා ගැන බොහෝ විට අපට කියන්න වන්නේ බොරු කියලා. මේ හාමුදුරුවෝ කියන්නේ. ඉතින් මේ කාපිලි බබව හෝ Taman බොරු කියනවා නම් ඒක ඒ තැනත්ත ගාවද නෙමෙයි Tamange වරද. එහෙම වැරදි වලට වැටෙන්නට නම් මොනකටවත් නෙමෙයි මුල් තැන දෙන්නට තියෙන්නේ. ප්‍රධාන තැන දෙන්නට තියෙන්නේ කුමකටද? ධර්මයට. ධර්මය කියන්නේ ඇත්ත, සත්‍යය. ඒ සත්‍යයට පිටුපාන්නට බෑ. සත්‍යයට පිටුපෑමෙන් කරන්නේ Taman වරද. වරද. සත්‍යය බොහෝම සත්‍යමේව ජයතේ කියලා තියෙනවා. අර මේ ඉන්දියාවේ මේ ඒගොල්ලන්ගේ තියෙන ලාංඡන ඒක තියෙන්නේ ආදර්ශ පාඩේ ඒකයි. සත්‍යමේව ජයති. ඒක ඒක හින්දි ඒගොල්ලන්ගේ සත්‍යමේව ජයති කියන්නේ. නැත්නම් ඒක සංස්කෘත වෙන්නත් පුළුවන්. ඔව් සංස්කෘත වෙන්න පුළුවන්. සත්‍යමේව ජයති කියන්නේ සත්‍යේමයි ජය ගන්න. සත්‍යේම ජය ගන්න. සත්‍යේම ජය ගන්න. සත්‍යමේව ජයති. ඉතින් ඉතින් ඒක ඇත්ත. ඒ මොකද දැන් බුදුරජාණන් වහන්සේ නම ලෝකෙහි පහළවන්නේ කුමකටද? ලෝකයාට ඇත්ත සතරක් ප්‍රකාශ කරන්න. සත්‍ය සතරක්. ඒ මොන විදිහේ සත්‍යද? උතුම්ම සත්‍ය සතරක්. ආර්ය සත්‍යය කිව්වේ නිසා. ආර්ය. තව සත්‍යයන් තිබෙනවා. සම්මුති සත්‍යයන් තිබෙනවා. මම ඔබ ඔහු ඈ මේ දේවල් ආදී වශයෙන් මේ කියව ගැන අපි කතා කරනවා. ඒවා සම්මුතිසක්. තමන්ගේ ආරක්ෂාව, නෑදෑයින්, ඉඩකඩම්, ගේදොර, හරක බාම, වතු පිටි, ඕවා ගැන අපි කතා කරන ඒවා තියෙනවානේ. තමන්ට තිබෙන ඒවා ගැන කියනවා. තමන් ලබන්නට බලාපොරොත්තු වෙන ඒවා ගැන කියනවා. ඒවා ලෝකයේ තිබෙන සත්‍ය. ඒ ලෝකයා පිළිගන්නා ඒ සම්මුති සත්‍ය. ඒ සම්මුති සත්‍යයේ ඊළඟට බෙදා බලන විට ඒකේ දියවලා යන හරියට දුරසිත බලන විට මහ විශාල පෙදෙසක් වසා සිටින ජලාශයක් මෙන් පෙනෙන මිරිඟුව ලංවන්නට වන්නට ඒ ජලාශය නැතුව යන අන්න ඒ වගේ ඒ වගේ ඒ මමය ඔබය ආදී වශයෙන් සම්මුති සත්‍යෙහි පිහිටා කරන ලද ඒ කතාව පරමාර්ථ සත්‍යෙහිලා බලන විට ඒක අසත්‍යයක් ඒ කියන්නේ සම්මුති සත්‍යය අසත්‍යය නෙමෙයි ඒක සම්මුති සත්‍යය ඒකයි තේරුම් ගන්න සම්මුති සත්‍ය නමුත් ඒ සම්මුතිය දිඳ බලන විට මතුවෙනවා පරමාර්ථ. ඒ පරමාර්ථ තමයි චිත්ත චෛතසික රූප නිබ්බාන වශයෙන් හතරක් කොට දක්වන්නේ. මේ ලෝක ව්‍යවහාරෙහි පවත්නා සම්මුතිය දිඳ බලන විට ලැබෙන්නේ පරමාර්ථ වශයෙන් තුනයි. චිත්ත චෛතසික රූප. ඒ පරමාර්ථ. ඒ ඒ පරමාර්ථ සත්‍ය කියන්නේ උතුම් සත්‍යයක්. ඒ කුමි සත්‍යය කියන තේරුම පරමාර්ථ සත්‍ය. ඒ පරමාර්ථ සත්‍ය වශයෙන් එන කරුණු තිබෙනවා. අපි ගනිමු වේදනාව ගැන කියනකොට වේදනාව තෙවදෑරුම්ය එහෙම නැත්නම් වේදනාව වේදනාව පස්දෑරුම්ය කියලා. තෙවදෑරුම් වේදනාව අනුභවන වශයෙන් සුඛ දුක්ඛ උපේක්ෂා. පස්දෑරුම් වේදනාව ඉන්ද්‍රිය විහෙතෙන් සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා. එහෙම තමයි. දැන් මේ වේදනාවන් බෙදා දක්වා තිබෙන පරිදි සැපේ කියා එකක් වෙනවා. දුකේ කියා එකක් වෙනවා. අපි ඒ දෝමනස්ය දුකට ඇතුළත් කරත හැකි සෝමනස්ය සුඛයට ඇතුළත් කරත. උපේක්ෂාව සාන්ත බැවින් සුඛයටයි අතුලක් කරන්නේ. සාන්ත බැවින් සුඛයට ඇතුළත්. හොඳයි හොඳ සුඛ දුක්ඛ කියලා ගන්නවා ඒ නිසා පරමාර්ථ වශයෙන් බලන දෙකක් සුඛ වේදනාවක් තිබෙනවා. දුක්ඛ වේදනාවක්. දැන් ආර්ය සත්‍යහිලා බලන දෙක. ආර්ය සත්‍යය කියන්නේ මේ සත්‍යයන් ඉක්මවා පවත්නා සත්‍යය. ආර්ය සත්‍ය. ඒ ආර්ය සත්‍යයට පදනම් වී තිබෙන්නේ කුමක්ද? විශේෂ මේ ලෝකෙහි සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය නුවණකට නොපෙනෙන විශේෂ නුවණකින් දැකගත වෙන ලක්ෂණ තුනක් මුල් කරගෙනයි මේ ආර්ය සත්‍යයන් දක්වන්නේ මොනවද අනිච්ඡං දුක්ඛං අනාත්තං මොනම දෙයක් හෝ අනිත්‍ය නම් ඒ අනිත්‍ය වූ කිසිවක සැපයි කියා දක්වන්නට දෙයක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ යම් කිංචි වේදිතං සබ්බන්තං දුක්ඛස්මිති වදාමි. විඳින බවක්, විඳින ස්වභාවයක් ඇත්තේ නම් ඒ විඳින ස්වභාවය කියන ඒ විඳීම කවර හෝ විඳීමක් දුකයයි කියන්නේ කියලා මහන්සි ගන්නවා. දුක්ඛස්මිති වදාමි. ඒකට ආර්ය සත්‍ය වශයෙන් බලන විට සැප දුකයි කියන මේ දෙකම ඇතුළත් වන්නේ දුකට. ඒ නිසා දැන් දෙදෙනෙකුට ධර්ම ධර්ම දෙදෙනෙකුට ලෞකික සිත් සමවේදන මේ වේදනාදී ධර්ම ඇතුළත් චෛතසික 52 අටවිසි රූපේ මොන කොටටද ඇතුළත් වන්නේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය ආ මේ සැප වේදනාව ඒක ඇතුළත් කරන්න එපා දුක්ඛ සත්‍යයට කියලා එහෙම දෙන්නේක් නැහැ. දුක්ඛ සත්‍ය දුකයි. මොකද යදා නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් සැප වේදනාවක් අනිත්‍යයි, දුක්ඛ වේදනාවක් අනිත්‍යයි, උපේක්ෂා වේදනාවක් අනිත්‍යයි. චිත්තචෛතසික රූප කියන මේ ධර්ම සියල්ලම අනිත්‍යයි. ඒ නිසා දුක. ඒ නිසා දුක්ඛාරිය සත්‍යීලා ඇතුළත් කොට වදා දැන් එහෙම බලන විට එහෙම බලන විට ආරි සත්‍ය වශයෙන් පරමාර්ථ සත්‍යයන්ට ඇතුළත් කොට සමහර ධර්ම ඒ වූ පරිදිම සැපයි කියා ගන්නට බැරි වෙනවා. ඒ නිසා මේ සැපය දුක වශයෙන් දකින්නට ඒ කියන්නේ යෝ සුඛං දුක්ඛතෝ දක්ඛි දුක්ඛ මද්දක්ඛි සල්ලතෝ අදුක්ඛම සුඛං සංතං අද්දක්ඛින් තං අනිච්චති මේකේ දුක යෝ සුඛං දුක්ඛතෝ දක්ඛි යමේ සැපය දුකක් වශයෙන් දකින දුක්ඛ මද්දක්ඛි සල්ලත දුක ඇඟේ ඇනෙන උලක් හැටියෙන් දකින දුක්ඛ මද්දක්ඛි සල්ලත අදුක්ඛම සුඛං සංතං සාන්ත වූ අදුක්ඛම සුඛය. ඒ කියන්නේ අදුක්ඛම සුඛය කියන්නේ උපේක්ෂාව. ඒ උපේක්ෂා වේදනාව එහි වින්දනයක් තියෙනවා මේ මධ්‍යස්ථ වින්දනය. නමුත් ඒකේ තිබෙන ඒ සාන්ත බව හේතු කොටගෙන ඒ වින්දනය අපට වටහා ගන්නට අමාරුයි, තේරුම් ගන්නට අමාරුයි. මේ මධ්‍යස්ථ බව. වේදනාවේ තිබෙන මදහත් ස්වභාවය. මධ්‍යස්ථ වේදනාව තේරුම් ගැනීමට අමාරුයි. ඒ නිසා තමයි අර නිගපද වළංජන න්‍යාය කියලා එකක් දක්වලා මේ පිළිතුරු අහලා ඇතිනේ මා කියලා කියනවා මම හිතන්නේ මීට කලිනුත් නිගපද වළංජන න්‍යායය කියන්නේ මුවාපාරේ එළවාගෙන යන මුව වැද්දෙක්. ඒක දකින්නවා මුවා මේ මුවාගේ පුර ගැටෙන පුර ගැටෙන තනකොළ එහෙම නැත්නම් පස් ඇති මේ භූමිය දිගේ ගමන් කොට දුවලා. පර්වතයකට නැගිනවා, ගලකට නැගිනවා. ඒ ගලකට නැගලා ගල දිගේ දුවනවා. නමුත් ගල දිගේ කුර සතහන් පේන්නේ ගලේ කුර සතහන් වදින්නේ නැහැ. ගලෙන් පැනලා නැවතත් භූමියට පැනලා භූමිය දිගේ දුවනවා. ඉතින් මේ වැද්දා මුවාගේ කුර සතහන් බලමින් ඒ පසුපස ඇවිත් ගලට නැගලා ගලේ මේ ඇත බැලුවට කුර සතහන් පේන්නේ නැහැ. ගලෙන් එහාට යනවා යනකොට දකින්න කුර සතහන්. එවිට වැද්දා තේරුම් ගන්නවා මුවා මේ විදිහට ඇවිත් මේ ගල උඩ මෙහෙම දුවලා මෙතනින් බැහැලා ගිහින් එතකොට මේ පා සතහන් කුර සතහන් නොබැතුණු ගල මත මුවා ගියේ මෙතනින් මේ විදිහටයි කියලා වැද්දා තේරුම් ගන්නේ මේ දෙපැත්තේ තිබෙන දුර සතහන් අන්න ඒ වගේ උපේක්ෂාවේ තිබෙන ඒ වේදනා ස්වභාවය උපේක්ෂා වේදනාව තේරුම් ගත යුතු තිබෙන්නේ ඒ උපේක්ෂාවට දෙපැත්තේ තිබෙන සුඛය හා දුක්ඛය දැකලා ඒ සැපක් නොවන දුකක් නොවන ස්වභාවයක් කියන මේ බව. ඒකයි නිගපද ව්‍යංජන ඥායී කියන්නේ. අනේ ඉතින් ඒ උපේක්ෂාව. උපේක්ෂාවත් ඒක අනිච්චතු. ඉතින් උපේක්ෂාව අනිත්‍ය නම් ඊළඟට එන ප්‍රශ්නය තියෙනවානේ. යද නිච්ඡානි යද නිච්ඡානි සං දුක්ඛ. යමක් අනිත්‍ය නම් ඒ දුක. ඒ නිසා ඒ දුක්ඛ සත්‍යහිලා ගන්නවා අර සුඛේ කියන ඒවා ගියදී යන. ඒක කොහොම දුක්. ඒ නිසා කෙනෙක් සැපේ කියා යමක් බලාපොරොත්තු වෙනවා නම් ලබන්නට මෙලොව සැප, දෙව්ලොව සැප, බබලොව සැප වශයෙන් ගන්නවා නම් ඒ සැපේ කියන ලබන සියලුම දේ අනිත්‍ය බැවින් දුකයි ඒ නිසාම වැටෙන්නේ කොයි ගොඩටද දුක්ඛ සත්‍යය. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒ කෙසේද සියලුම භවය දුකේ කියන්නේ දුක්ඛේ ලෝකෝ පටිච්චිතෝ ලෝකයේ පවත්නේ පිහිටා තිබෙන්නේ කුමකද දුකේ ඒ ලෝකයේ කිය පංචස්කන්ධ ලෝකය පංචස්කන්ධ ලෝකේ නම් දුක ඒ පංචස්කන්ධ ලෝකයෙන් ඊතර නොවි ඒකාන්ත සැපයක් නැහැ. යන්නේ දුකත් එක්ක නින්දට වෙන්නේ නේ. ඒ නිසා තමයි එන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළානේ. කොහොමද මේ මේ පංචස්කන්ධ ඉමත්නියේව ව්‍යාමමත්තේ කලෙබරේ සසන්නම් සමනකේ ලෝකංච පඤ්ඤාපී ලෝක සම්භයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදංච ඒ වගේම මහන්ස වදාරනවා ගමනේන ච පක්කප්පෝ ලෝකස්සන්තෝ කුදාචන නච අප්පප්පා ලෝකන්තං දුක්ඛාති පමෝචන ගමන් කරලා ලෝකෙහි කෙලවරට පැමිණෙන්නට බැහැ මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත ලෝකෙහි අවසානයට නොපැමිණ දුකෙහි දුකෙන් නිදීමක්ද නැත ඒ කියන්නේ දුක තිරෙන්නේ කොහේද පංචස්කන්ධ පංචස්කන්ධ අනේ නිසා ඒ පංචස්කන්ධ දුක්ඛය පිළිබඳව කෙනෙක් තේරුම් ගත්ත ඒ තැනැත්තා මේ අහිරිකාදී අකුසල පැත්තට තිබෙන ධර්ම තිබෙනවනේ. ඒවායින් රැකෙන්නට හැම තිස්සෙම Tamanගේ අවධානය යොමු කරනවා. වරින් වරවත් මේ වගේ ධර්ම Tamanට උපදින ප්‍රත්‍යක්ෂන ගැතියි. Taman කොයිතරම් හොඳට ඉන්නට ඕනේ කියලා හිතාගත්තත් මේ දෝෂයේ ප්‍රත්‍යක්ෂන දෝෂයේ තිබෙන බැවිත් යම්කිසි අරමුණක් ලැබුණු හැටියේ අර යෝනිසෝ මනසිකාරය නොපවත්වන බැරි වරදට වැටෙන්නට පුළුවන්. තරහ වෙන්නට පුළුවන්. ලෝභය ඇති වෙන්නට පුළුවන්. ඊර්ෂ්‍යාව උපදින්නට පුළුවන්. මසුරුකම ඇති වෙන්නට පුළුවන්. ඔයාද ඒ තරහව ඇති වෙනකොට, මසුරුකම ඇති වෙනකොට, ඊර්ෂ්‍යාව ඇති වෙනකොට, ලෝභය ඇති වෙනකොට ඒ හැම අවස්ථාවකදීම තමා තුළ තිබෙන ධර්ම දෙකක් තමයි අහිරික අනුත්පත්ති කොයිලාක්වත් හිතන්නට එපා මට මේ තරහව ඇති වුණාට අහිරිකමක් තප්පනක් නැහැ කියලා. එහෙම හිතන්න එපා. අහිරිකමක් තප්පේ ස්වභාවයෙන්ම තියෙනවා. එයින් කියන්නේ Tamanගේ අවස්ථාවේදී මේ තමා තුළ උපදනා වූ ඊර්ෂාව පිළිබඳව ලැජ්ජාව ඇති කෙනෙක් නෙවෙයි. බිය ඇති කෙනෙක්. ඒ ලැජ්ජා බය දෙක Tamanට ඒ ඊර්ෂාව ඇති වෙන මොහොතේදී නෑ. ඒ කියන්නේ ධර්ම ඇති වුණාට Taman ලැජ්ජාව බිය නැහැ. Tamanට ලැජ්ජාවක් නෙවෙයි ඒක. අන්න එහෙම හිතාගෙන. එහෙම හිතාගෙන Tamanට කවුරුවත් නැහැ අපි ගැන වගේ කියන්නට ඕන වෙන කවුරුවත් නැහැ. තමාමයි තමාට වගේ කියන්නට තිබෙන්නේ. අත්තාහි අත්තනෝ නාත්තු. කෝහි නාත්තු පරෝසය. වෙන අයට නම් එහෙම ඉන්නවා මේ බෞද්ධයින්ට නැහැ. බෞද්ධයින්ට නැහැ නේද? වෙන අයට නම් දැන් නෙමෙයි ඉදිරියට අනාදිම ඒ කියන්නේ ඉදිරි කාලය කොයිතරම්ද නැහැ. ඒ කාලෙහි ඉපදී ඉපදී එන අයටත් ඔවුන් කරන පව්වලිනුත් ඔවුන්ට සමාව ලබා දෙන දීමට ක්‍රියා කරපු කෙනෙක් ඉන්නවා. ඒ ආගම් වල එහෙම උගන්වන්නේ. අපට කොහෙම අපට එහෙම උගන්වන්නේ නැහැ. අපට උගන්වන්නේ තව සශක්තිය. සශක්තිය කියන්නේ තමාමයි තමාගේ ගැලවුම් කරු. තමා කැමති නම් මේ සංසාරයෙන් නිදහස් වන්න. තමන්ට ඒ තියෙනවා මඟ. ඒ මඟ ගමන් කොට නිදහස් වන්න. ඒකට කැමති නැත්තා. කැමති නැත්තයි මේ සංසාරය බොහෝම සංසාරය කියන්නේ අපි එකිනෙක කෙනා සංසාරයක්. සංසාරය කියන්නේ 아무තු එකක් නෙමෙයි එකිනෙක කෙනානේ. මේ කම්භානංච ප්‍රතිපාති ධාතු ආයතන අනිච්ච. අබොච්චින්නම් වර්තමානං සංසාරෝපි පෞච්ඡති. ඉතින් අපි ඉතිනෙක් කෙනා සංසාරේ. ඉතින් අපේ සංසාර මේ සංසාරය තව ඊළඟට සංසාරනේ. සංසාරය කියන්නේ ස්කන්ධ යන්ගේ නොසඳ පැවැත්ම. ආයතනයන්ගේ නොසඳ පැවැත්ම, ධාතුන්ගේ නොසඳ පැවැත්ම. ඉතින් මේ එකකට අනුතුරු එකක් වශයෙන් සිදුවන්නේ මේ නොසඳ පැවැත්ම තමයි. ඒක නවතින්නේ කොයි අවස්ථාවේදීද? රහතන් වහන්සේගේ පිරිනිවීමේදී, ඒ කියන්නේ ස්කන්ධ පරිනිර්වාණය. රහතන් වහන්සේගේ චුතිසිතේ මේ తත්වය නැතුව යන. එතෙක් සංසාරය තමයි. අනේ නිසා ඒ අපිට තියෙනවා තෝරා ගන්නට දෙකක්. ඔබ කැමති සංසාරයටද සංසාරය තෝරගන්න. ඔබ කැමති නිවනටද නිවන තෝරා ගන්න. ඔය දෙකෙන් එකක්. ඉතින් සමහරු ඉතාලකට පුළුවන් නෑ මම තෝරගන්නේ නිවනයි. හැබැයි දැන්ම නෙවෙයි. අපි අද එතනින් නවත්වමු. අනිත් දවසේ ඡන්දාධිපති ආදී අධිපති. සබ්බේ සංඛාරා අනිත්‍යා සීලදා පඤ්ඤාය පස්සී යතින්දති විච්ඡේතනම් හෝති සියා සබ්බේ සංඛාරා අනිත්‍යා සීලදා පඤ්ඤාය පස්සී යතින්දති විච්ඡේතනම් හෝති සියා සබ්බේ ධම්මා අනිත්‍යා සීලදා පඤ්ඤාය පස්සී යතින්දති විච්ඡේතනම් හෝති සියා දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය දුක්ඛප්පත්තානි දුක්ඛා උපපතිපානි ආකාශත්තානි බුම්මත්තානි වානාගාමි පිපානි කන්නං විද්වා සංකප්පං ස්ථාපනං ආකාශත්තානි බුම්මත්තානි වානාගාමි පිපානි කන්නං විද්වා සංකප්පං ස්ථාපනං ආකාශත්තානි බුම්මත්තානි වානාගාමි පිපානි කන්නං විද්වා පූජයන්තු ස්වාමි පදං